ගෞරවනීය ස්වාමින් වහන්ස පළමුව අවසරගෙන වැඳ නමස්කාර කරමි සක්මන් භාවනාව මම දැන් මෙතන සිටගෙන සිටිමි යන චේතනාවෙන් සිටින ඉරියව්වට මෙනෙහි කරමින් ස්වල්ප වේලාවක් සිට සක්මන් මළුවේ අහාට මෙහාට කීපවරක් ගමන් කර ඉන් අනතුරුව සක්මන් භාවනාව පටන් ගනිමි වම දකුණ යනුවෙන් වමටත් දකුණටත් සිත යොමු කරමින් එහාටත් මෙහාටත් සක්මන් කරමි. දකුණු පාය එසවීමේදී ප්‍රථමයෙන් විලුඹත් අනතුරුව ඇඟිලි පොළව මත ගැටෙමින් ඉස්සී ඉදිරියට පාවී යන්නාසේ දැනේ. පසුව ප්‍රථමයෙන් විලුඹ පොළව මත ගැටි ඊට පසු ඇඟිලි පොළවට තද තද තද වේ. මේ අවස්ථාවේ වායෝ ධාතුවත් පඨවි ධාතුවත් ඇති වූ බව පවතින බව වැටහේ. මේ ආකාරයට සක්මන් කරමින් දකුණ වම වෙනුවට ඔසවනවා යවනවා තබනවා වෙනුවෙන් තුනකට කඩා සක්මන් කරමින් මේ අවස්ථාවේ සිත ඉවතට යන බවක් එය ගියා කියා ෂෙනේන්ම දැන නැවත පාදවලට සිත යොමු කර ඔසවනවා යවනවා තබනවා යනුවෙන් සක්මන් කරමි. සක්මනේදී ධාතු හතරෙන් පඨවි වායෝ යන ධාතු සතරත් කලාතුරකින් තේජෝ ධාතුවත් මතුවී පෙනේ. පර්යංක භාවනාව. පින්වත් ස්වාමින් වහන්සේ ආශ්වාසයෙන් ප්‍රාශ්වාසයෙන් ආශ්වාසයන් ප්‍රාශ්වාසයන් කෙරෙහි සිත පිහිටුවා ගැනීමේදී විනාඩි 25ක් 30ක් අතර කාලයකදී සිතවිලි ගණනාවක් එනවා. මේ සිතවිලි බාහිර නොගෙන ආපු බව පමණක් දැනගෙන ආපු විදිහටම යාමට ඉඩදී මූල කමඨහනටම සිත යොදා භාවනා කරමි. මෙසේ දීර්ඝ වේලාවක් කිරීමේදී හුස්ම රැල්ල ඉහළටත් පහළටත් ගමන් කරමින් මේ ආස්වාසය මේ ප්‍රාස්වාසයයි යනුවෙන් යනුවෙන්වත් හඳුනා ගැනීමට අපහසු වන ආකාරයට පවතී. එහෙත් කිසිම බාධාවක් නැතිව දීර්ඝ වශයෙන් මෙසේ සිටී. මෙයින් ඉදිරියට ගමන් කර මෙය දියුණු කර ගැනීමට පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවවාද උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සම්පatti ලැබේවා. නිවනෙන් සැනසීමට මේ කුසල් හේතු වේවා. අපිට හිතා ගන්න පුළුවන් නැත්නම් භාවනා කරපු කෙනෙකුට හිතා ගන්න පුළුවන් ආශස් ප්‍රසආසයේ ගුරුසු අවස්ථාවේදී ආශස් ප්‍රසආසයේ විනාශ ලකුණු පෙන්වනවා. සියුම් වේගනේ යනකොට ආශස් ප්‍රසආසයේ ඉන්න බව දන්නවා. නමුත් අර දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම බොද වෙනවා. ආශ්‍රව ප්‍රසාර අතිශයම වෙනකොට දෙකේ වෙනසක් නැහැ. ඊට පස්සේ අපි මේ ආශයන්තරාව පොළොවෙන් ඉස්සුවා වගේ. ඒකට දඩදඩ ගෙහි මොකක්වත් නැහැ. වාතාලයේ තමයි හිටලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් ඇස් අරගෙන සක්මන් කරනකොටත් වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ නැගුවොත් සක්මන් කරන මුලින් වම දකුණ ඊට පස්සේ ඔසවනවා තවනවා ඊට පස්සේ ඔසවනවා යවනවා තවනවා කියලා බොහොම ආවෙන් අපි පියවර ගානක් බලන්න ගියාම අන්තිමට සම්පූර්ණ සක්මන ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. මම නිකන් අපි නිසන්වල කියන්නේ gediya පිටින් ඇවිදිනවා. මේ වමද මේ දකුණද ඔසවනවාද යන මොනවත් නැහැ. ඒ වගේ එතෙන්දී මෙතෙන්දී දෙකටම කියන්නේ ආයාසයෙන් භාවනා කරන තාක්කල් භාවනාව ඉවර නැහැ. භාවනාව පටන් ගන්නවත් නැහැ. අනායාස අවස්ථාවට පස්සේ ආට පස්සේ තමයි භාවනාව පටන් ගන්නේ. ඒ නිසා අපි අර මුලින් බයිසිකල් තල්ලු කරගෙන ගිහලා පුෂ් බයිසිකල් කියලා කියන්නේ. දුවන ගිහලා නැගින්නේ. ඒ වෙලාවට බයිසිකල් තල්ලුවක් දෙන්න ඕනේ. ඒ වගේ දෙන තල්ලුව තමයි අපි මේක වැඩමුළුවකින් කරන්නේ. මේ හුස්ම වෙනස නොදැනි හුස්ම අතිසූක්ෂම භාවයට යනකම් අපි පුෂ් බයිසිකල් තමයි. ඇවිදින වෙලාවෙත් ඔසවනවා යවනවා තබනවා ඔක්කොම බාලාංශ පන්ති වැඩ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේක gediya පිටින් මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි. සද්දත් එනවා මං ඒත් ඇවිදිනවා වේදනත් එනවා මං ඒත් ඇවිදිනවා හිතවිලිත් එනවා මං ඒත් ඇවිදිනවා කියලා යන්න ගත්තට පස්සේ ඔන්න භාවනා යනවා ඉතින් එතෙන්ද යනකම් තල්ලු කෙරුවොත් ඊටු හරිය භාවනා භාවනා විශ්ින් යන්න දීලා කිසිම ඇඟිලි ගැහිමකින් තොරව මම අයින් කරලා භාවනාවට භාවනා වැඩ කරගෙන යන්න දෙනවා. හරියට පොඩි දරුවෙකුට බත්තියක් දීලා උඹම කාපන් කියලා දෙනවා. ඉතින් ඒ වෙලාවට මිටිස්තෝ තියානම් මම මොකුත් දාන්නේ නැහැ. ඌ නහයෙත් කා ගන්නවා, මූණෙත් කා ගන්නවා, බත් පිඟාන ඇතුළටත් බයි. ටික දවසක් ගියාට පස්සේ කියනවා ඕක උඩ පොඩ හොදි ටිකක් දානවා. ඔයා බබා හැමතැනම ගා ගන්න එපා. කටේ විතරක් ගාගෙන කරන්න කියලා. එහෙමම කළා තමයි ළමයෙකුට කැම ටිකක් ගන්න අපි උගන්වන්නේ. හැමදාම කව කව හිටියොත් ඕක ඉගෙන ගන්න නැහැ. අන්න ඒ වගේ භාවනාවට මේ ආකාශගත වෙන්න අරින්නේ. පොළවේ ලියනකොට හොඳට තීරි දඩදරස් දඩදරස් දඩදරස් දඩදරස් ගාලා යන්නේ. මේක කෑවට පස්සේ ඔයා ඉස්සෙනවා. ඒ ඉස්සෙන අවස්ථා දෙකෙන් ඒ පරියන්ක විස්තරය වෙලා තිනවා. මම මේ උපමාවකට කිව්වේ සක්මණේදීත් ඕක වෙනවා. ඊට පස්සේ දත්ම දිනකොට බලන්න මේ හොල්මන අතර බුරුසෝ දීපුවාම මේ කච කච කච කච කච කාලා වැඩ කරන හැටි යන්ත්‍රයක් වගේ. බප්පිංගාන අතර දීපුවාම අනනවා 1 2 3 නැම්ම ගැහුවා. කොන්ක්‍රීට් අන්නවා. මේ ගල් තුනයි වැලි තුනයි, ගල් දෙකයි, සිමෙන්ති එකයි. කලවම් කියලා ගහනවා. කුඩුකාරෝ කලවම් කරන දැකලා තියෙනවද? කුඩුකාරෝ තමයි ගන්නේ කොන්ක්‍රීට් කලවම් කරන්න. මොකක්වත් නැහැ මැෂින් එක වගේ. එක්කෙනෙක් කරනවා ගල් තුනක් දානවා, තව එක්කෙනෙක් කරනවා වැලි බාල්දි දෙකක් දාලා තායි කෙනෙක් සිමෙන්ති බාල්දි ප්‍රස් කාලා ගැහුවා පැහැදිලිව අනිත් එක දැම්මා. ඉතින් ඔච්චර තමයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි රෝබෝට්ස් විතරයි. මෙහා ආවම ටිකක් වෙනසක් දැනෙන්නේ නැති මොකද වෙන කාලසටහනක් වෙන තැනක ඉන්නේ වෙන පිරිසක්. එහෙම නැත්නම් තන්නේ කර වයින් කරව බොනික්කෝ තියෙන්නේ. ආන්නේ වගේ භාවනාවක් එන්න ගියාට පස්සේ ඒක විහිං එන්න පටන් අර ගන්නවා. ඒ වෙනකොට තේරෙනවා අපි එදිනදා කටයුතු කරනකොට කොච්චරක් ඇබ්බැහියටද කරන්නේ. කොච්චරක් අන්ධ භූතවද කරන්නේ හොල්මනට කෙරේ. ඉතින් ඒක එතකොට පේනවා මේ කයට කිසිම අයිතිකාරයක් ඕනේ යාගේ වැටිගයක් කරගන්න. හිතටත් කිසිම අයිතිකාරයක් ඕනේ අපි මේ අපිට අයිති නැති මේ දෙක හඳුරවන්න ගිහිල්ලා තමයි අවුල් වෙලා තියෙන ඒ නිසා ඒකට ඒක එයාටම වෙන්න ඇරලා පූර්ණ අවදියෙන් බලන ඉඳ පරියන්කේ තියෙන ටික සක්මන්ට යනකම් උනන්දු වෙන්න කියලා කියන්නේ.